ජන සේවය ජනරන්ජනගේ ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමිතිය ජටත් විජිත් සමයේ සිංහල ගීත වංශයේ මූලාරම්භය සිදු වුණු හැටි අපි ඉක්ුත් සතියේ සාකච්ඡා කළා. අපි ගීත වංශය ගැන කතා කරනකොට බොහෝ වෙලාවට අපි ආරම්භ කරන්නේ ග්‍රැමෆෝන් ගීතයෙන් එහෙම නැත්නම් සුනිල් ශාන්තගෙන්. ඊට කලින් ගීත වංශයේ ආරම්භක අවධිය ගැන තොරතුරු තැන තැන අපට දකින්නට ලැබෙනවා මිස ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් නොකළ බව අපි ඉකුත් සතියේදී ප්‍රකාශ කළා. හැබැයි මේ ආරම්භක ගීත කලාවේ ආభాසය ලැබූ ගායක පරපුරක් නිග්බිති බිහි වුණා. අද අපි කල්පනා කරේ ඒ මූලාරම්භයේ පැවති ගීත වංශයේ ආభాසය ලබා අපේ ගීත ක්ෂේත්‍රයට පිවිසුණු ගායකයෙකු ගැන කතා කරන්න. ඒ තමයි සුසිල් ප්‍රේමරත්න. ඔහු උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය හෝ වෙනත් පෙරදිග සංගීත ප්‍රකාරයක ආభాසය නොලබා කිසියම් විදියක අලුත් ආරක ගීත කලාවක් කරගෙන ගිය ගායකයෙක්. අපි සවන් දෙමු ඔහුගේ ගීතයකට ඊට පසු අපි බලමු ඒ ගීතය හඳුනා ගන්න. මට සඳලු තලේ හිඳ මාංගා මාවත සඳලු තලේ හිඳ නෙතඟින් බැලූ හුරතලියේ ඕ නෙතඟින් බැලූ හුරතලියේ ඔබය උහාදුව සුළඟේ පාකර රැඳුනි මාගේ හදේ ඇඳුනි මාගේ හදේ කුමලද තුලින් සුදු මල් පෙති වැනි දත් විදහා පාමින් දෙසවන් පින වූ විදීසීනු හඬ මහද තුල රැවුදේ මහද තුල රැවුදේ මාමාවත සඳලු තලේ හිඳ නෙතඟින් බැලූ හුරතලියේ ඕ නෙතඟින් බැලූ හුරතලියේ පිටිපස වැනි කෙටි රොද දමලා පිටිපස ඇයි මා දෙස බැලුවේ මිහිරි ගී මල ගුවනේ මේන පළඳිනු ඔබ වරලේ පළඳිනු ඔබ වරලේ මාමා මාවත පඳුළු තලේ හිඳ නෙතඟින් බැලූ හුරතලියේ ඕ නෙතඟින් බැලූ හුරතලියේ ඔබයෝ හාදුව සුළඟේ පාසර වැඳුනි මාගේ හදේ වැඳුනි මාගේ හදේ සුසිල් ප්‍රේමරත්න 1950 දශකයේදී ඉතාම ජනප්‍රිය වූ ගායකයෙක්. අපට මතකයි ඔහු ගීත ගෝවින්දේ ලලිත ලමංගලතා පරිශීලන ගීතය ඉතා රමණීය විදිහට ගායනා කළා. ඒ වගේම ගුත්තිලේන රූරසේ යනි නාලිසේ කියන සුරංගන රැඟුම ස්වතන්ත්‍ර තනුවට අනුව ගායනා කළා. මෙවැනි සුතන්ත ගීත ගායනා කරපු සුසිල් ප්‍රේමරත්න පසුකාලීනව බටහිර ආරේ තනුවලට ගීත ගායනා කළා. 50 දශකයේදී ඔහු වඩාත් ජනප්‍රිය වුණේ මේ බටහිර ආරේ ගීත ගායනා කළා කියන එක තමයි අපගේ මතකය. දැන් මේක ආభాෂය ලැබුණේ අපේ මුල්ම අවධියේදී දේවාර් සූර්යසේන හියුබට් රාජපක්ෂ සරණගුප්ත අමරසිංහ වැනි අපි කලින් වැඩසටහනේදී සාකච්ඡා කළපු ඒ බටහිර සංගීත ආරේ ආවාසය ලබා කියන එකයි අපේ අදහස. විශාරද ජයන්ත අරවින්ද සුපුරුදු ලෙස අපේ කතිකාවට අදත් සම්බන්ධ වෙනවා. විශාරද අරවින්ද මේ සුසිල් ප්‍රේමරත්න වැනි ගායකයෙකුට අර ස්වතන්ත්‍ර ගීතත් ඔහු මුලදී ගායනා කළා. නමුත් පසුව ඔහු මේ බටහිර ආර්ය ගීත ගායනා කරන්නට පෙළඹුණා. ඔබ මොකද හිතන්නේ? දැන් මේක ඇමරූෆෝන් අවදියේ උත්තර ಭಾರತೀಯ ගායනා තිබුණා. රූපසිංහ මාස්ටර්ලා එහෙම ගායනා කරපු. ඊට පස්සේ විවිධ ආනන්ද සමරකෝන් වගේ අය ගීත තිබුණා. මේ කාලය වන විට සුසිල් ප්‍රේමරත්න වැනි අය මේ බටහිර ආරට නැඹුරු වුණේ මොන හේතුවක් නිසා කියලාද ඔබ හිතන්නේ? ඔය කාලේ මේ ශ්‍රාවක පිරිස අල්ලගන්න ඕනකම තිබුණා ගායකයින්ට. ඔව් දැන් සමහරට දැන් ග්‍රැමෆෝන් සංගීතය අහන්න වෙනම ශ්‍රාවක පිරිසක් හිටියා. අපිට බොහොම ඒකට කැමතියි. ඒ වගේ අර රාගධාරී සංගීතය සමහරට ඒවට වෙනම මේ පිරිසක්. මේ නමුත් මේගොල්ලෝ කල්පනා කළා දැන් මේ කාලේ මේ බටහිර සංස්කෘතියත් මෙහෙ තිබිච්ච කාලෙනේ. ඔව්. ඔව් අපි බටහිර නැම්මක් ඇතිව ගීත ගායනා කළොත් අපිට හොඳ ශ්‍රාවක පිරිසක් ගොඩනගා ගන්න පුළුවන්. ඒක එක සිද්ධ වුණා. ඔව්. දැන් මේ සින්දුව මම හිතන්නේ හැබැයි මේ සුසිලගේ තිබුණ අමුතුම කටහඬක්. ඔව්. අමුතුම කරහරක්. අපි මතකයි අපි පොඩි කාලේ මේ හොයාගෙන යනවා රේඩියෝ තියෙන තැන් අපේ ගෙවල් වල පවා තිබුණේ නැහැ රේඩියෝ. හොයාගෙන ගිහිල්ලා මේවා ඇහුවේ. ඒ තරම් ආසාවෙන් අහපු පිරිසක් ඒ කාලේ හිටියා. ඔය වගේම දැන් මේවට අන්තර්ගත වුනේ ප්‍රේමය වගේ බොහොම ජනප්‍රිය මාතෘකා. එතනත් හරිය වැදගත්. මොකද කලින් ඔය උපදේශාත්මක ඒවා දේශාභිමානී ඒවා අහලා ස්ථාන ගැන අහලා හිටපු ප්‍රේක්ෂකයින්ට මේක අමුතුම අත්දැකීමක් වුණා. මොකද ඇත්තටම අපේ ගීත කලාවත් ආරම්භ වෙන්නේ අපේ බෞද්ධ සාහිත්‍ය වගේම බුදු බුදුගුණ සංඝගුණ අපේ විහාර මහදේවි වැනි වීරවරියන්ගේ ගුණ ඒ වගේ දේශප්‍රේමය මේ වගේ දේවල් ගැන කතා කරගෙන ඉඳලා අර ලෞකික විෂයයන්ට එන්න පටන් ගත්තේ මේ බටහිර සංගීතයත් එක කියලා කිව්වොත් මම හිතන්නේ සමාජතර හින්දි චිත්‍රපට ගීතවලත් ඒ අනුගණ අර්ථය වැටිච්ච අර්ථ දැනගෙන නොහිටියත් ඒ දැනගන්න පුළුවන් පුළුවන්කම තිබුණානේ ඒවයි බලපෑම සමහරට තියෙන්න ඇති මොකද හරියට හින්දි චිත්‍රපට ඒ කාලේ මිනිස්සු බැලුවා ඔව් අපි තවත් ගීතයක් අහමු මේ සුසිල් ප්‍රේමරත්න ඔහුගේ මේ අපි කියන අනන්‍යතාවය මතු කරන ගීතයක් ගීතයක තිබිය යුතු මාධුර්ය, මිහිරියාව, ගායන ලීලය මේ සියලු අංගෝපාංගයන්ගෙන් ගුණාංගයන්ගෙන් පරිපූර්ණ ගීතයක් හැටියට තමයි අපිට මේ ගීතය පෙනෙන්නේ. විශාල දරවින්ද. දැන් මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී ලක්ෂණ තියෙන ගීත අහලා ඊට පස්සේ ඔය රුක්මනී දේවී වගේ අයගේ ඊට වඩා සරල ආරේ ගීතත් අහලා ඉන්න රසික පිරිස අතරට තමයි මේ ගීත යන්නේ. එතකොට අපේ රසික පිරිස කොහොම මේක පිළිගන්න තරමට ඔවුන්ගේ රුචිකත්වයට සරිලන ගීයාරක් වෙන්න ඕනේ. දැන් මේ ගීතේ බටහිර ආර පැහැදිලිවම තියෙනවා. කොහොමද ඒ කාලේ මේ රසිකයින්ට මේක ගෝචර වුණේ මේ ගැළපුණේ. ඒකුණේ ඒ කාලේ ප්‍රසිද්ධව හිටපු සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් ඒගොල්ලන්ගේ ආර නෙමෙයිනේ. ඒක නෙමෙයි. විශේෂයෙන් මේක හඳුනා ගන්න පුළුවන් අන්න සුසිල් කියලා හඳුනා ගන්න පුළුවන්. එයාගේ කටහඬ, එයාගේ අර මේ නිර්මාණ ප්‍රවණතාවේ පුදුම නිර්මාණයක් මේක. ඒ වචන වලට ගැළපෙන කම අර භාවික ආකාරයෙන් ගායනා කරන එක මේ මේ පුදුමයි මට නම් අත්වසෙන් ආශ්චර්යයක් විදිහට මම සලකන්නේ ඒ තරම් හොඳ නිර්මාණයක් හොඳට ගයනවා අපස්වරයක් නැහැ ඔව් බොහොම සරලයි එක පැත්තකින් අනිත් පැත්තෙන් ඕනම කෙනෙකුට රසම අපි මම ඒ කාලේ සංගීතය ඉගෙනගෙන තිබුණා නමුත් රසවින්දා ඔබ ඇත්තටම ඔබ හිතන්නේ නැද්ද දැන් අපේ ගීත ගැන කතා කරනවා විචාරකයෝ ඉන්නවා පොතපත ලියනවා මේ යම් යම් විශ්ලේෂණ විමර්ශන කරනවා. හැබැයි මේ සුසිල් ප්‍රේමරත්න වගේ ගායකයෙක් ගැන කිසිම කතා බහක් කරලා නැහැ ඒක අපේ අභාග්‍යයක් මම හිතන්නේ. අපි හරි කවුරු හරි වටිනවා දැන් ඉන්න කෙනෙක්. හරි නැමත පොඩ්ඩක් මතු කරගන්න මේ වගේ තව කීප දෙනෙක් ඉන්නවා අපේ මේ මේ මේ මේ හැංගිච්ච අය. මොකද ඇත්තටම මෙතෙක් සාකච්ඡාවට ලක් නොවුණු අතිශය ජනප්‍රිය ගායකයෙක් තමයි සීටි ප්‍රනාන්දු. සීටි අපි මේ ඉදිරි හඬ කලාපයක මුළුමනින්ම කතා කරන්නේ සීටි ප්‍රනාන්දු ගැන. ඒ වගේම අතහැරුණු එහෙම කතා බහට ලක් නොවුණු ගායකයෙක් නේද? සුසිල් ප්‍රේමරත්න. ඔව්. ඔව් මම හිතන්නේ අපි ජනරන්ජන ගීත වලින් හැම වෙලෙම හදන්නේ මේ අපේ ගීත වංශය ඇතුලේ කතා බහට ලක් නොවුණු යම් යම් ගායක ගායිකාවන්ගේ සංගීත ආර පිළිබඳ ශෛලිය පිළිබඳ යම් කතා බහකට ලක් කරන්න මම හිතනවා අපිට අපේ මේ වැඩසටහනින් එහෙම ඔවුන් කතා බහට ලක්ුණොත් ඒක අපිට මේ මේ වැඩසටහනට ලැබෙන කිසියම් ප්‍රයෝජනයක් කියලා. අපිට හොයාගන්න පුළුවන් හොයාගන්න පුළුවන් නම් මේ ගායකයා පමණද නැත්නම් මේ සංවත් නිර්මාණිකඩේ සුසිල්ද කියලා. අතනම ඔහු ගීත දැන් රූරසේ අඳිනාලෙසේ සක්මන් මළුවේදී බැලිහාද මෙවැනි ගීත රාශියකට ඔහු තමයි නිර්මාණය කරලා තියෙන තනු. ගන්සන් සිල්වත් නිර්මාණය කරලා දුන්නා. මොකද ඩන්සන් සිල්වා මෙහෙ ඒ කාලේ හිටපු සංගීතඥයා නිර්මාණය කළ දීපු බව මට මතකයි. ඔව්. ඒක තමයි දැන් ඔහු ඔහුම සුසිල් සුසිල් ප්‍රේමරත්නම ඇතම් ගීත ප්‍රබන්ධ වලට තනු නිර්මාණය කරගත්ත බවට සාක්ෂි තියෙනවා. දැන් මේ ගීතය එහෙම ගීතයක් කියලා සඳහනක් නැහැ. ඒ නිසා අපිට හිතන්න වෙන්නේ මේක අර බටහිර ආරට සමහර විට ඔබ කියනා වගේ බීඑස් පෙර වගේ කෙනෙක් සම්බන්ධ වුණාද දන්නේ නැහැ. අපි හොයලා බලමු. ඒ ගැන පසුව. අපි තව ගීතයක් අහමු සුසිල් ප්‍රේමරත්නයන්ගේ කොට දෙමි රජ සම්පදු කල් මාසුර දේවී වරද විමානේ මාසුර දේවී වරද විමානේ ඉන්නේ ඇයි මා දෙස නුබලා ජානකී මා પ્રેમ રાની જાનકી માં પ્રેમ રાની રામ હરદા માગે રજની કો અને શ્રી දිවි කුමටද ඔබ නැතිදා ලංකා රාජේ නැරේ අඳුරේ ලංකා රාජේ නැරේ අඳුරේ රාම ගැන නුසිතා ප්‍රිය සීතා එන්න මා සනසා එන්න මා සනසා සුසිල් ප්‍රේමරත්න කොළඹ නගරයේ දෙමටගොඩදී තමයි ජන්මලාභය ලබන්නේ. දෙමටගොඩ සාන්ත මැතිව්ස් විද්‍යාලයේ සිත් සතර හදාarලා පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වෙලා එහි සිත් සතර හදාරනවා. හැබැයි ඔහු බටහිර සංගීතයත් ධර්මරාජ විද්‍යාලයේදී හැදෑරුවා කියන එක තමයි සඳහන් වෙන්නේ. එතකොට ඔහුගේ මේ සාන්ත මැතිව්ස් විද්‍යාලයේ අධ්‍යාපනයත් කොළඹ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ බෞද්ධ අධ්‍යාපනයත් මේ දෙකම එකතු වෙලා ඔහුට කිසියම් විදිහක පෙරදිග සංස්කෘතියේ ආభాසයක් අපරදිග සංස්කෘතියේ ආభాසයක් දෙකම ලැබෙන්නට ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඔහු කලක් මේ ඇතම් ජනප්‍රිය හින්දි ගීත හේමත් කුමාර් වගේ අයගේ ගීතත් ගායනා කරලා තියෙනවා. නමුත් අද අපි මේ ප්‍රස්තුත කරගන්න හදන්නේ ඔහුගේ මේ බටහිර ආර්ය ගීතනේ. එතකොට දැන් මේ ජානකීමා ප්‍රේමරාණී ගීතෙත් බටහිර ආරණියද තියෙන්නේ ජයන්තරෙන්ද. නමුත් අපි කියන්න ඕන මම කියන්න කැමතියි බය නැතුව කොච්චර බටහිර ආර ගැන අපි කතා කළත් එතුමගේ ගීතවල හැංගිච්ච පෙරදිග ආරක් නම් තියෙනවා. ඒ ගායනයේද ඔබ දකින්නේ ගායනය සහ තනුවේ පවා තියෙනවා. තියෙනවා. ඒක නෑ කියන්නේ බෑ. හැබැයි මේක හැංගිලා තියෙන්නේ අර වගේ ස්මෘති වල එන්නේ නැහැ. ඒකම අපි තව මතක් කරන්න උනා මේ සංගීත භාණ්ඩ වලින් දෙන පෝෂණය පොඩි බිස්ම කොටස් එකේ කර මේ පාද අන්තිමට පුරවන ඒවා බිස් කියලා කියන්නේ ඈ ඉතාම සුන්දර විදිහට ආම සුන්දර විදිහට සංයෝජනය කරලා විශාල සංගීත භාණ්ඩ රාශියකින් පෝෂණය කරලා තියෙන පුදුමාකාරයි. ওই කාලේ මේ විදිහේ දෙයක් අද නැති දෙයක් ඒ කාලේ තිබිලා තියෙනවා. ඔව් අපි තවත් එක සඳහනක් කරන්න ඕනේ මේ ඉතිරි ගීතය අහන්න ඉස්සෙල්ලා. ඔහු ජනප්‍රිය කාටුන් ශිල්පියෙකු සහ විහාර විචිත්‍රම චිත්‍ර ශිල්පියෙකු එම් සාර්ලිස් මාස්ටර්ගේ පුත්‍රයෙකු බව සඳහන් කරන්න ඕනේ. මෙයාද අපි තෝරගත් අවසන් ගීතය. රේණු නටලා ප්‍රේමරත්න ඇතැම් ජනප්‍රිය හින්දි ගීත වගේම බටහිර ගීත තනු අනුව ගීත ගායනා කරා. දැන් මේ ගීතය 1965 දී ලංකාවේ ප්‍රදර්ශනය කරපු Sound of Music චිත්‍රපටයේ Rain Drops on Roses කියන ගීතයේ අනුව තමයි රචනා කරලා ගායනා කරලා තියෙන්නේ. විශාල ධර්ම විද්‍යාවක් කියන්නේ මේ ගීතය ගැන. ඔය ඉතින් ඒ කොච්චර ඒ විදිහට පොඩි අනුකරණයක් කළත් සරස්ථාන ඊටාම නිවැරදිව ඒ වගේම මාధుරෙන් යුක්තව සම්පූර්ණ ගීතය හොඳින් ගායනා කරලා තියෙනවා. ඔව් මම හිතන්නේ දැන් මේ බටහිර චිත්‍රපට ගීතයකට කතා කරන්නේ මෙහි ප්‍රස්තුතවන්නේ අපේ සිංහල ගම. ඉතින් මේ සංයෝගයත් සමහර විට මේ ගීත අපේ රටේ ජනතාව අතර ජනප්‍රිය වෙන්නට හේතු වෙන්නට ඇති. අපි අර බටහිරින් ගෙන වීදුරුවක අපේ දේශීය අඹ යුෂ එකතු කරා වගේ අර බටහිර ආදී ගීතයක් ඇතුලේ අපේ ගම ගැන කතා කරලා ගායනා කරාම ඒක අපේ ජනතාවට ඊටාම සමීපව රස විඳින්නට පුළුවන් වෙන්නට ඇතයි අපි විශ්වාස කරනවා. ජනරන්ජනජී. මේදීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයේ සඳරුවන් ලියනගේ නිෂ්පාදනය සුරේකා පෙරේරා